ඉතින් ඒක හරි ගියයි කියලා හිතන්නකෝ. ඒ හරි ගියාට පස්සේ මම අර මේ මෑණියන්ට මතක් කරා වගේ ඒ හරියෑම නිසාම මිත්‍යා දෘෂ්ටි හයක් හට ගන්නවා. භාවනා හරි ගියයි කියන එක නිසාම. මොකද තාම rahat වෙලා නැහැනේ. මෙයා මේකට බොහොම ආසාවෙන් මේක මම මට හොඳට මේ උච්ඡේදවාදේ වැටෙනවා. මට හොඳට සස්සත දිට්ඨි වැටෙනවා මම උච්ඡේදව බලනවා සාස්වත බලනවා කියලා ඒ ඒ සමාධිය හරිය හැම කෙනාටම දුස්සීලයකට වඩා මිත්‍යා දෘෂ්ටි ගතිය වැඩි. ඉතින් ඒක බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන දෘෂ්ටි 62ක් විස්තර කරනවා. ඒක හොඳට විස්තර කරලා බලනකොට 49ක්ම දෘෂ්ටි හෙන්නේ සමාධිය හරියට. 13ක් දෘෂ්ටි එනවා ප්‍රඥාව වැඩි අයට. ඒ නිසා ප්‍රඥාව සමාධිය දෙක වැඩි අයට අනිවාර්යයෙන්ම දෘෂ්ටි ප්‍රශ්න මතුවෙනවා. සම්මාදිට්ඨිය කියන ආර්ය අෂ්ටාංගික පළවෙනියම තියෙන වැදගත් මාන්තේ එතනට එන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. මොකද අර සමාධිය හරියෙහිඳා. එහෙම නැත්නම් ඒකට ප්‍රඥාවන්ත නිසා. ඉතින් ඒක නිසා අපි හරියන සමාධිය ධානාඨාන කුසලය තන නොතන දැනගෙන ඒක පාවිච්චි කිරීම පිළිබඳව දන්නේ නැතුව ඒ සමාධියට තියෙන ආතාවයි කුඩු ගහන එකයි මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එකයි ස්ත්‍රී දූර්තයයි සූදුවයි ඔක්කොම එකයි වගේ. ඉතින් ඒ නිසා අපි නරකයි හැමෝටම මේකේ ආසාවක් තියෙන සමය කුඩු ගහගෙන ඔය පාරේ වැටිලා ඉන්නේ. දැන් නිකන් YouTube එකේ ගහලා බලනකොට ෆිලඩෙල්ෆියා කියලා ඒ ඒ වීදියේ ඉන්න මිනිස්සු කුඩු ගහලා වැටලා ඉන්න හැටි වෙනමම channel එකක් තියෙනවා ගෙවල් දොරවල් නැහැ පාරයිනි තමයි ඉන්නේ මේකත් ඇමරිකාවද කියලා හිතෙනවා සෙන් ෆ්‍රැන්සිස්කෝ කියලා ගහන්නකෝ සියටල් කියලා ගහන්නකෝ පෙනෙන හැටි පාරයිනි මිනිස්සු කූඩාරම් ගහගෙන ඉන්න හැටි කැත කරන්නේ පාරේ කුඩු විකුණන්නේ පාරේ කාණු අත ගගා මේ කුණු බාල්දි අතක ගාතියින් දේවල් කාලා ඉන්න ඒක දෝෂයක් නෑ ඒ රටේ වැරද්දක් නෑ ඒ රටේ කුඩු ගහලා ඉන්න මොකද රජෙම නිවිගුණනේ රජෙත් ලැබෙන ප්‍රධාන ආදායම් මාර්ගේ ඔය වෙස්ට් එන්ඩ් එකට යනකොට දූපත් තියෙනවා හැතැම්ම පහෙන් පහට වගේ ඒ මුළු දූපතෙන් දූපතට පාලම් දාලා තියෙනවා මොකද මේ සංචාරක කර්මාන්තය නෑ එයා කෙලවරේම තමයි කුඩු වෙන්නේ මේ පාලං ගහලා තියෙන හැතෙම පහේ පාලං. කුඩු ඇල්ලිල්ලත් කරනවා. අල්ලන්නේ තාණ්ඩුවෙමයි, ගෙන්නන්නේ තාණ්ඩුවෙමයි. ඒකල ඒ නගර ඉන්න මිනිස්සුන්ට සාමාන්‍ය ඕනම කෙනෙකුට මේ ෆ්‍රිජ් එකක් තරම් පෙට්ටියක ගංජා බවා ගන්න පුළුවන්. දෙන්න බෑ, Tamanට ගහන්න පුළුවන්. ඉතින් අන්නේ ඒ වගේ මේ මේ ඇබ්බැහියකට ගියාට ඒ රජේ නීතියේ තහනමක් නැහැ. මොකද මේ තියෙන ආතතිය නැතිකරන්න මොකද කරන්නේ? ඒ අපි මන්ත්‍රව්‍ය පිළිබඳව පුනරුත්ථාපනය පිළිබඳව ජාතික මට්ටමේ මේ දවස්වල පියවරක් දියත් කරගෙන යනවා. ඉතින් ඒකේ තියෙන තාක්ෂණික අංශය රසායනික අංශය නීති අංශය ගැන කතා කරනකොට ඇමරිකාව දන්නේ ඒ කොකේන් වගේ තියෙන මද්ද්‍රව්‍ය පාවිච්චි කරන වෙනුවට වෙන මද්ද්‍රව්‍යයක් දෙනවා. ඊට වැඩි සැර අඩු එකක්. ඒක තමයි ප්‍රතිකර්මය. දැන් අපි දෙන්නේ සතියනේ. ඒකේ මොකුත් විකිනෙන්නේ නැහනේ. ඇමරිකාව කවදාකවත් අපේ ක්‍රම පිළිගන්නේ නැහැ. මේක බිස්නස් එකක් නැහනේ. මේක කොමොඩිටි එකක් නැහනේ. අපිත් කොයි වෙලාවරි කිව්වොත් එහෙම අසවල් කිමිකල් එක අපි දීලා කුඩු කරන කට්ටිය පුනරුත්ථාපනය කරනවා අපිට කෝටි ගණන් සල්ලි දෙයි. ඉතින් හැම කෙනාම මැදේ ඉන්නේ. හැම කෙනාම ප්‍රමාදේ ඉන්නේ. අපි මේ කුඩු ගහන අයට බැන්නට, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයට බැන්නට අපි සතිය නැති හැම වෙලාවෙම මදේ ප්‍රමාදේනේ ජීවත් වෙන්නේ. ඉතින් ඒ මත්වීම තමයි ওই සමාධියෙන් අපි කරන්න හදන සමාධිය හරි සාධාරණයි. සමාධිය ඇබ්බැහියට යන්නේ සමාධිය බුදුහා බුද්ධාදී උත්තමනස අගය කරලා තියෙනවා. හැබැයි තානාටාන කුසලයේ මොට කරනවා. ඒකයි කියන්නේ සමාධිය හරියනකොට දෘෂ්ටි ප්‍රශ්න මතුවෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මේ සබ්බාසව සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා එතෙන්ට එනකොට ඒ කෙනාට මෙන්න මේ දෘෂ්ටි මේ භාවනා කරන අයට මේ හොඳ අයට මේ සමාධිය හරිය අයට මේ අර තමන් මේකෙන් අනිත් අයට වැඩිය උතුම් මම ශ්‍රේෂ්ඨයි කියලා කිව්වට පස්සේ එයාට මහ පුදුමාකාර අන් එන ගතියක් තියෙනවා. ඒ වගේම අන්ධහැර පාන ගතියක් තියෙනවා. ඉතින් හරි අමාරුයි ඒගොල්ලන්ට කියලාද. ඒගොල්ලෝ අර තව කවුරුත් කියන දෙයක් නිහතපානීව යටහත් පාත්ව පිළිගන්න කැමති නෑ. ඒ මොකද අනික් අයට එච්චරවත් සමාධිය හරි කියලා නෑනේ. අනික් අයට ඒ වගේව සීලියක් නෑනේ. මට එහෙම නෙවෙයි මෙහෙම මෙහෙම තියෙනවා කියලා. එයාට වෙන්නේ මොකද්ද? අර ඨානා ඨාන කුසලේ නැති වෙනවා. දැන් මෙතනිමුත් එහාට යන්න එපායි. මේක නෙවෙයිනේ. අවධානේ ඉතින් අන්නේ ඉස්සරහට යනකොට වඩා හොඳ තෝරා ගැනීමේ ඥානෙ අඩු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ වඩා හොඳ තෝරා ගැනීමේ ඥානය මේ බුදුජාන සඳහන් කළා තියෙන්නේ පඤ්ඤා චක්කුම් කියලා. හැබැයි ඒක බොහොම මේ සතිපාසල වගේ දෙනක අපෙන්දෝනේ නිහතමානිකම විතර වෙතෙන් අවශ්‍ය කරන්නේ. Taman නිහතමානී නම් ඕන කෙනෙක් කියලා ටොක්කක් කරලා කියලා දෙයි. එහෙම නැත්නම් ආධුනික මනසක් තියාගන්න beginners mind. ඉතින් ඕන කෙනෙක් ඇවිල්ලා කියලා දෙන එතකොට. ඒකනේ සාරි බුදුරජාණන් වහන්සේ තමන්ගේ මේ අවුරුස පුත්‍රයා වෙන රාහුල කුමාරයන් වහන්සේට රාහුල හාමුදුරට හැමදාම කිව්වේ මිදුල අමදලා වැලි දෝතක් උඩ දාලා මට මේ තරම් අද දවසේ මට උපදේශ අනුශාසන ලැබේවා කියලා බොහෝම නිහතමානී වෙන්නේ කිව්වා. නැත්නම් මේ මම අපේ තාත්තා බුදුහාමුදුරු මගේ උපාධ්‍යයන් වහන්සේ සාරිපුත්‍ර සාංශ උඹල එනවද මට බණ කියන්න මම විල්වලේ මහා ජාතියෙන් අලි වංශයෙන් කියාගෙන ඉන්නේ. ඒක විතරමනේ බුදුහාමර කැඩුවේ. ඒ ගැඩුවත් අවුරුදු 15ක් වෙනමම භාවනා කරන්න වුණා. ඔච්චර ශිල්ප දක්වලා ගත යසෝදරාට බුදුහාමරන්න බැරිද ගිහිල්ලා කිස් එකක් දෙන්න වගේ භාවනාව කියලා දෙන්නේ. නිවන් දක්කන්න. ඇයි ස්වාමිපුරුෂය බුදුහාමරනේ හරියන්නේ නැහැ. සිද්ධාර්ථ කුමාරයට වුණකම තිබුණා සුද්ධෝදන රජුරන්ට එහෙම දී එහෙමද දෙන්න පුළුවන් කමක් නැහැ මේක. යාට එයාට අවශ්‍ය කරන දේ තානා තාන කුසලයේ දැනගන්න ඕන. දැන් ඉදාත කුමාරයා 26 දී 29 දී ගීගේ අතහැරලා ගිහලා 35 වෙනකම් සුද්ධෝදන රජුරෝ පණිවිඩ විට පණිවිඩ ඇරියා. 10 දෙනෙක්ම පිටත් කරා එමෙතිවරුම. අන්තිමට තමයි මේ වැලි කාලේ වැලි කෙලි සෙල්ලම්පත් කරපු මේ කාල ඇමතිවරයා ඇරලා කිව්වා එයා යන්න ඉස්සලා කිව්වා දැන් ගියේ එකෙක්වත් ආවේ නැහැ ආරංචි උනේ මේකයි අනේ අනේක පැවිදි වුණා උට ගියාට පස්සේ මතක නැහැ තාත්තා කියවෝ පණිවිඩය කියන්නේ මට පැවිදෙන්න අවසර දෙනවනම් හා කිව්වා අවසර දෙනවනම් කියනකොට හා කිව්වා ඊට පස්සේ ගිහලා පැවිදි වෙලා වැඩේත් කරගත්තට පස්සේ ගියා මං ආවේ අහවල් කාරණාවට ඔබ වහන්සේගේ පියමහරජුරු මෙහෙම බලන්නේ හත්වෙනි අවුරුද්දේ තමයි පයින් කොච්චර දෝ ගමන් ගෙවාගෙන තමයි ආවේ කිඹුල්වත්පුරේට දැන් පහුවෙන්ද උදේ 12000ක් පිරිස ඇවිල්ලා බැලුවා නිකුරදාරාමේ නතරලා දැහැටි දණ්ඩක් දෙන්න කිසි කෙනෙක් නැහැ. පැංගුරක් පිළිගන්නන්න කවුරුත් නැහැ. උණු වතුර ටිකක් දෙන්න කවුරුවක්වත් නැහැ. අපේ ගෙදරට දානෙට එන්න කියන්න කවුරුවක්වත් නැහැ. දැන් මේ ආවේ රාජකීය ආරාධනාවකින් 10ට විතර සරුවචාන්සේ කල්පනා කරුවා මේ වගේ වෙනකොට කොහොමද අපේ પરම්පරාවේ වැඩ කියලා ඊට පස්සේ දැනගත්තා හොඳම වැඩේ පින්නපාත යන්නේක. ගත්ත පාත්‍රේ බැස්සා. ඒ පින්නපාතේ යනකොට මාලිගාවෙන් ඉස්සරහට යනකොට තමයි අසෝදරාවට ඕම්ම ගන්න බැරුව ගියේ මේ රජපැටියෙක් මේ ගේ ඉස්සරහ ඇවිල්ලා හුඟා කනවායි කිය. ඒකෝ තමයි සුද්ධෝදර රජුට ගිහිල්ලා කිව්වා මූණෙත් එක දැලි ගන්නවා අන්න පුත්‍රයා කරන වැඩේ අන්න හිඟා කනවායි කියලා. සුද්ධෝදර රජුරන්ට උඩට ඇඳ ගන්නත් බැරි නෝ හොඳ වෙලාවට ගෑනු කෙනෙක් වුණා නම් එතන ප්‍රශ්නයක් හිරිනවා. උඩ දළුව නැතුව තමයි බැස්සේ පල්ලයට. මොකක්ද මේ කරන වින්නහිය? ඇයි කියලා ඇහුවා. ඇයි කියන්නේ මේ මේ අපේ පාරම්පරාවේ ගෞරවගත එහෙම හිඟා කාලේ නෑ නෑ අපි ඇවිල්ලා මහා සම්මත රාජවංශය ඕගොල්ලන්ගේ වංශය. අපි ඇවිල්ලා අපේ වංශය ඇවිල්ලා වෙලා බ්‍රහ්ම වංශය. බ්‍රහ්ම වංශය මේක තමයි ක්‍රමේ. දින්න පාතෙන් තමයි යැපෙන්නේ. ඉතින් වඩින්නකො මාලි ගන්න අදට බෑ. අදට බෑ දැන් බින්න පාතිවරයි. එහෙනම් ආරාධනා ආ එන හෙටට වඩින්න කිව්වා. හෙටට ගියාට පස්සේ එකම සිද්ධාර්ථ ගෞතම සරුවචනාංශට වැඩිමල් එකම සාක්‍යකවත් ඉස්සරහට ආවේ නැහැ. පොඩි උන්ට ඉස්සරහට ගිහලා වැඳපන් වැඳපන්. වැඳපන් වැඳපන් කියලා පොඩි උලව වැඳෙව්වා. වැඩි හිටි එක්කෙනෙක් වැඳෙ නැහැ. හරිම මාන්නක්කාර જાතියක් ඔය මේ සාක්‍ය වංශිකය. ඊට පස්සේ තමයි පොකුරු වැස්ස වැස්සෙව්වේ. ඊට පස්සේ සරුවච්චන්සේ සඳහන් කළා කිව්වා නෑ තින්න මට එන්නේ කියලා ආවා වුණා. හරි. ඔන්න දැන් වැස්සක් වහින ඕගිල්ල අදිෂ්ඨාන කරන්න කැමති නම් තෙමෙන්න පුළුවන්. කැමති නම් නොතෙමෙන්න පුළුවන් කියලා. එතකොට තමයි මේ කට්ටිය ටිකක් අර මැජික් පෙන්නලා තමයි මේ ශාක්‍ය වංශිකයන්ගේ විශ්වාසය දිනා නැත්නම් දිනා ගන්නෑ. අපිට නම් හිතනවානේ අපේ බුදුහාමතුරු මෙහෙම නෑදෑකමක් තිබුණා අපිට නිවනට කිට්ටු වෙයි කියලා. ඒ හැමම කියන්න බෑ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා තියෙනවා කවමදාකවත් සාන්තුවරෙක් ගමේදී බබලන්නේ නැහැ කියලා. පිටින් එන කොයි එකකටත් අපි සලකනවා. දැන් පිට රටින් එහෙම එන්නකෝ රට දෙල් ආපුවාම දෙල් වලට වැඩි හොඳනේ කොහොමද රට දෙල්? රට ආල ඔක්කොම රට කියලා දැම්ම නම් ඉතින් කොහොමදත් වැඩිනවනේ. මොන මොන ගැර දීබරියාවත් රට කිව්වහම ගණන් ගන්නවනේ. ඒක තමයි ඒත් තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ සමාධිය හරි ගිහිල්ලා සමාධියෙන් අපිට ලැබෙන මේ දේ තානාතාන කුසලේ නැතිව තේරින් ගත්තොත් ඒකත් ඇබ්බැහියක් ඒකත් මතියක් ඒකත් මදයක් පමාදයක් වෙනවා.